uppannam vyapada vitakkang nādi vāseti pajahati vinodeti bhyanti karoti anabhavam gameti uppannam vihinsa vitakkang nādi vāseti pajahati vinodeti bhyanti karoti anabhavam gameti සදා වන්දනීය පූජනීය ලෝකවාසී පින්නන්ත මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත කාරුණික ගුණවන්ත පින්නතුනි අද උතුම් පුරපසළොස්වක මහ පොහොය දවසේ තමන්ගේ චිත්තසංතානය කුසල ධර්මයන්ගෙන් පින් සිතිවිලි වලින් පුරව ගන්න ඕනෑ කියලා අදහසින් නිවනට එක පියවරකින් හරි සමීප වෙන්න ඕනේ කියන අදහසකින් ඉමහා ශ්‍රද්ධාවෙන් සාසනික හැඟීමෙන් තමයි මේ පින්නතුන් අද දවසේ මේ උතුම් වැඩසටහනට ඔහේ වැඩසටහනට සම්බන්ධ වෙලා ඉන්නේ. අද දවසේ අපි දේශනා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි දන්නවා කෙනෙක්ගේ හිතක් ඕනම தත්වයකට කොරොත්තු දෙන මනසක් බවට පත් වෙන්න නම් එයා ආරෂ්ඨාංගික මාර්ගය තුල හිත වඩපු කෙනෙක් වෙන්න ඕන. මේ ලෝකයේ යමෙක් කැමතිනම් ඕනෑම தත්වයක් තුල නොසෙල්ලුණු මනසකින් ජීවත් වෙන්න. එහෙම නැත්නම් යම් අවස්ථාවක මනස නොසන්සුන් වුණත් ඇසිල්ලකින් සංසුන් කරගන්න පුළුවන් වෙන මට්ටමක් හදාගන්න ඒකට තියෙන එකම මාර්ගය තමයි ආරෂ්ඨාංගික මාර්ගය. ඒ මාර්ගය තුල මෙච්චර කාලයක් ගියපු තරම බලාගන්න පුළුවන් යමක් වෙනකොට හිතේ සැකසීම අනුව ආරෂ්ඨාංග මාර්ගය තුල හොඳට ඉස්සරහට ගියා නම් මේ බාහිර රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ආදරය ආදී හමුවේ නොසන්සුන් වෙන්න ස්වභාවය නැත්තම් නොසන්සුන් වෙන්නේ නැහැ. පරස වචනයක් ඇසුණා සාධාරණයක් වෙනුණා නොසන්සුන් මානසිකත්වයකින් ඉන්න පුළුවන් ආරෂ්ඨාංග මාර්ගයේ ඉස්සරහට ගියපු අයද ඉස්සරහට ගිහිල්ලා නැත්තම් මොකද වෙන්නේ නොසන්සුන් වීම තමයි බලාපොරොත්තු වෙන්න වෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කලයක් කුම්භ කියන සූත්‍රයේ කලයක් තියනකොට දරණුවක් උඩ තියන්න කියනවා. දරණුව කියන්නේ දැන් පාත්‍රෙත් තියන්නේ දරණුවක් උඩනේ. ඒ දරණුව නැත්තම් පාත්‍ර වේවා කලේ වේවා පෙල්ලෙනවා හෙල්ලෙනවා. ඒ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කලේ වගේ නම් හිත මේ හිත නොසෙල් වෙන්න මේක කියන්න ඕන ධර්මව තමයි ආරෂ්ඨාංග මාර්ගය. ආරෂ්ඨාංග මාර්ගය මත ගොඩනැගෙන හිත හැම වෙලෙම දරණුවක් මත තියපු කලිය වගේ. ඒ නිසා අපි අපිට ඇත්තටම මේ ජීවිතයේ මේ පවත්වගෙන යන්න අපි රැකිරක්ෂා කරන්න ඕන, ඒව කරන්න ඕන. ජීවිතේ නඩත්තු කරගෙන යන්න, පවත්වගෙන යන්න ඒව සිද්ධ කළත් අපේ ඒකායන ප්‍රාර්ථනා වෙන්න ඕන මේ දරණුවක් මත පිහිටපු කලයක් වගේ ඕනම தත්වයක් තුල නොසෙල්වෙන මනසක් ආරෂ්ඨාංග මාර්ගය තුලින් හදාගන්න. ඉතින් අන්නේ සඳහා අවශ්‍යම මාර්ගාංගයක් ගැන තමයි අද අපි දේශනා කරන්න කල්පනා කළේ. අපි දන්නවා වීර්ය කියන එක කායික සහ මානසික කියලා දෙවර්ගයක් ඒක. කායික වීර්ය අපිට පිටින් ගන්න පුළුවන්. දැන් අපේ දෙමව්පිය අපට පුංචි කාලේ කායික වීර්ය පිටින් දුන්නා. ඒ කියන්නේ හොඳට ආහාර පාන දුන්නා, බේත් හේත් දුන්නා. ඒවා දෙනකොට කය ශක්තිමත් වෙනවා. මානසික වීර්ය පිටින් දෙන්න බෑ. පිටින් දෙන්න බෑ කියන්නේ එහෙම කඩෙන් අරන් දෙනවා වගේ මානසික වීර්යයක් දෙන්න බෑ. ඒක චිත්ත සංතතියෙම උපදවා ගන්න ඕන. කායික වීර්ය ඇති කරගන්න පුළුවන් ආහාර පාන දාලා ශරීරෙට. මානසික වීර්ය එහෙම කරන්න බෑ. ඒක මෙනෙහි කරලා මෙනෙහි කරලා මෙනෙහි කරලා හිත ඇතුලෙන්ම උපදවා ගන්න ඕනේ. ඒ සමුදේ සූත්‍රයේ තියෙනවා මානසිකාර සමුදයෙන් ධම්ම සමුදය. ඒ කියන්නේ ඕනම හැඟීමක් කුසල් හරි අකුසල් හරි උපදින්නේ මෙනෙහි කාර්ය මානසිකාරය මෙනෙහි කිරීම හේතු වෙනවා. එහෙනම් වීර කියන්නේ හැඟීම. ඒ හැඟීම උපදවා ගන්න නම් ඒක උපදින විදිහට මෙනෙහි කරන්න ඕන. ඊට පස්සේ ඒක වැඩෙන විදිහට මෙනෙහි කරන්න ඒකට තමයි කියන්නේ සම්මා වායාමය කියලා. ඔය සම්මා වායාමයේ තිබ්බොත් තමයි සම්මා දිට්ඨිය උපදින්නේ. ඇයි එහෙම කියන්නේ? දැන් අපි කවුරුත් දන්නවා දැන් සම්මා දිට්ඨිය කියුවට පස්සේ එතන තියෙනවා කම්මස්ස කතා සම්මා දිට්ඨි, චතුසත්‍ය සම්මා දිට්ඨි, විපස්සනා සම්මා දිට්ඨි, ඥාන සම්මා දිට්ඨි, මග්ග සම්මා දිට්ඨි, ඵල සම්මා දිට්ඨි කියලා එහෙම කීපයක් තියෙනවානේ. ඔය මොකක් ඇති කරගන්නත් හිතේ හයියක් තියෙන්න ඕනද නැද්ද? නේද අපි හිතමු දැන් චතුසත්‍ය සම්මාදිට්ඨිය පංච උපාදානස්කන්ධයේ දුක්ඛ ලක්ෂණේ මතු කරගන්න වීර්ය ඕනද නැද්ද වීර්යයක් ඕන ඒ දුකට හේතුව තණ්හාවයි කියලා දැනගත්ත දේ අත්දැකීමක් විදියට තේරුම් ගන්න කල්පනා කරන්න වීර්ය ඕන එතකොට සම්මා වායාමය නිසා තමයි සම්මා දිට්ඨිය කියන්නේ මේ වැඩෙන්නේ වීර්ය අවශ්‍ය සම්මා දිට්ඨිය වර්ධනය කරගන්න සම්මා සංකප්පය නේද? මේ මිත්‍යා සංකප්ප වලින් සම්මා සංකප්ප වලට එන්න ලොකු වීර්යයක් ඕන. මිත්‍යා සංකප්පයයි සම්මා සංකප්පය අතර මහා වීර්යයක් තියෙනවා. නිකන් කියනවා අපි මිත්‍යා සංකප්පයෙන් අයින් වෙලා මේ සම්මා සංකප්පයට එන්න ඕනේ කියලා. ඒ කියන්නේ කාම සංකල්පනාවලින් නෙක්කම සංකල්පනාවලට එන්න ඕනේ කියලා කියනවා. නමුත් ඕක කරන අය තමයි දන්නේ ඕකේ අමාරුකම. කාම විතර්ක වලටම ඇබ්බැහි වෙච්ච හිතක් නෙක්ඛම් විතර්කයකට දාලා කියාගන්න කී අමාරුකම දන්නේ වීර්ය වඩනයි. වෛරයටම ගොඩ මේ හැරෙන හිත තරහ යන්නම ඇබ්බැහි වෙච්ච හිත මෛත්‍රී සහගත හැඟීමක් බවට පත් කරගන්න අව්‍යාපාද විතර්කයක් බවට පත් කරගන්න කොච්චර අමාරුද කියලා දන්නේ ඒව කරන්න උත්සාහ කරන අය. එතකොට සම්මාදිට්ඨිය උපදවා ගන්න වීර්යය ඕන. සම්මා සංකප්පය උපදවා ගන්න වීරය ඕන. ඊළඟට මිච්ඡා කම්මන්තයෙන් අයින් වෙලා සම්මා කම්මන්තයේ පිහිටුවා ගන්න වීරිය ඕන. මිච්ඡා වාචාවෙන් අයින් වෙලා සම්මා වාචාවට එන්න, මිච්ඡා ජීවෙන් අයින් වෙලා සම්මා ආජීවයට එන්න පුදුමාකාර වීරියක් ඕන. ඔය ජීවිතවල කොච්චර වීරිය අරගෙන නැද්ද හරි කෙනෙක් වෙන්න. තාම බලාපොරොත්තු වෙන මට්ටමට එන්න බැරි වුණානේ. ඒක අපි තේරුම්ද දැන් සත්‍විස් බෝධිපාක්ෂික ධර්මවල නව තැනක තියෙනවා වීරිය ගැන. සම්මා වායාමයේ විරිය ඉන්ද්‍රිය විරිය බලය විරිය ඉර්ධිපාද විරිය සම්බොජ්ජංග නේද ඒ වගේ අවස්ථා කීපයකම මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මවල වීර වීර වීර කියලා තියෙන මේවා අවශ්‍යම දෙයක් නිසා සම්මා සමාධිය කියන ධ්‍යාන මට්ටමකට එන්න මොන තරම් වීරියක් ඕනද මේ මේක අර කඩන් බිඳන් යන වැඩක් නෙමේක අර පැත්තෙන් එනවා අකුසල ධර්ම හොෝගාලා ඒ ටික යට කරගෙන පොර බැඳලා යන්න කොහොම වීරයක් තියෙන්න ඕනද? නේද? එතකොට සම්මා සති කියන්නේ කාය වේදනා චිත්ත ධර්ම පිළිබඳව ඇති කරගන්න සිහිය නුවණ. සම්මා සතිය පිහිටුවා ගන්න, ඒ කියන්නේ උදේවැය ඥාන මට්ටම. එතෙන්ට එන්න මොන වීරයක් කරන්න ඕනද? ඒවා දන්නේ කරන අය. කියන්නේ මේක දත්මිටි කාගෙන පොර කාගෙන ඉස්සරහට අකුසල් පෙරලගෙන යන්න තියෙන ගමනක් නෙමේක. ඔහි හිටියොත් මොකද වෙන්නේ? අකුසල් එනෝ සුනාමි වගේ අපි යට කරගෙන. එතකොට මේ වීරය කියන එක පින්නතුණි මේ ශාසනයේ ප්‍රබලම හැඟීමක්. හැඟීමක් ඒක. සිතුවිල්ල. සම්මා වායාමයේ කියන එක බුදුරජාණන් වහන්සේ පින්නතුන් දන්නෝ ආකාර හතරකට වර්ධනය කරන්න ඕන. ඒක පුහුණු කරන්න ඕන. මොකද්ද? නූපන් අකුසල් නූපදීම පිණිස වීර්ය වඩන්න ඕන. උපන් අකුසල් ප්‍රහාණය කිරීම පිණිස <laughs> උපන් අකුසල් වැඩි දියුණු කිරීම පිණිස නෙවෙයි උපන් අකුසල් ප්‍රහාණය පිණිස. ඊළඟට නූපන් කුසල් උපදවා ගැනීම පිණිස සහ උපන් කුසල් වැඩි දියුණු කර ගැනීම පිණිස. දැන් මේ දාණය අරගෙන ඉවරන ගමන් තීන මිද්ද එනවද නැද්ද? <laughs> ඕක දුරු කරගන්න මොන ධෛර්යයක් ගන්න ඕනද බලන්න නේද ධර්ම ශ්‍රවණ ඡන්දය ඇති කරගෙන මේ බණ ටිකේ හිත වැඩ කරන මට්ටමකට ගන්න තීන මිද්දේ එන අය තමයි දන්නේ මොනතරම් ධෛර්යයක් ගන්න ඕනද කියලා. හරිද? තීන මිද්දේ දුරු කරලා මෙතන වීර්යයට අනුකූලව ධර්ම ශ්‍රවණයට හිත යොමු කරගන්න. එතකොට අපි මෙන්න මේ காரணා හතර පොඩ්ඩක් බලමු ජීවිතේ පුරුදු කරන්න හැටි. දන්න කාරණා තමයි. නමුත් මේක කළ යුතු ආකාරයක් තියෙනවා. ඇයි කරන්න ඕන කියලා දැනගන්න ඕන. පළවෙනි එක තමයි උපං නූපන් අකුසල් නූපදීම පිණිස. ඇයි එහෙම එකක් කියන්නේ? මෙතෙක් ඉපදිලා නැත්නම් මොකටද වීර්ය කරන්නේ මේ අනාගතේ උපදින්න හදන එකට? නූපං කුසල් නූපදවා ගැනීම පිණිස. නූපං කුසල් නූපදීම පිණිස වීර්ය වඩන්නලු. මෙතෙක් ඒව ඇති වෙලා නැහැ. නමුත් අනාගතයේ හටගනී කියලා වීර වඩන්න කියනවා. ඉතින් මෙතෙක් හටගෙන නැහැ නේ මේවා. ඇයි මේ අනාගතයක් ගැන කියලා මේ අපිව මේ දිරිගන්නන්නේ? මෙතෙක් නූපන්න අකුසල් ප්‍රහාණය සඳහා වීරය කරන්න අපේ හිතේ තියෙනවා අනුසය කියන ස්වභාවය. මේ ওই මදුපිණ්ඩික සූත්‍රයේම තියෙන කාමරාගානුසය, පටිඝානුසය, දික්ඛානුසය, අවිද්‍යානුසය ඊළඟට විචිකිච්ඡානුසය, මානානුසය. එහෙම තියෙන මේ අනුසය, අනුසය, අනුසය. රහතන් වහන්සේට අනුසය ධර්ම තියෙනවද? නැහැ. සෝතාපන්න ශ්‍රාවකයාට නැති අනුසය මොනවාද? දිට්ඨානුසයයි විචිකිච්ඡානුසයයි. මොකද්ද මේ අනුසය කියලා කියන්නේ? පුහුදුන් කෙනෙකුට ඔක්කොම තියෙනවා. අනුසය කියලා කියන්නේ පින්නතුනි හේතු ලද කල්හි කෙලෙස් උපදින ස්වභාවයට කියන අනුසය කියලා. දැන් බලන්න දැන් මේ බණහන වෙලාවේ අපි හිතමු ඔන්න දැන් කෙනෙක්ගේ හිතේ ශ්‍රද්ධාව ඇති වෙලා ඊළඟට බණ ඇසීමේ වීර්ය ඇති වෙලා නුවණ ඇති වෙලා දැන් හොඳ හිතක් දැන් තියෙනවා. තරහ කාලයක් ඇවිල්ලා ඔතන ඇඟේ හැපි හැපි ආඩුවොත් මොකද වෙන්නේ? තරහ උපදිනවා. කොහේ ඉඳලාද ඒ තරහ ආවේ? කොහේ ඉඳලවත් එන්න බෑ. ඇයි? තරහ ගබඩා වෙච්ච දෙයක් නෙවෙයිනේ. නේද? දැන් හිත කියන එක අපි දන්න චිත්තක්ෂණයක් තුළ මේ නාම ධර්ම ටික කියන්නේ එක මොහොතක උපදින වේදනා, සංඥා, සංකාර, විඥාන එක මොහොතකම ඇති වෙලා එක මොහොතක වෙනස් වෙලා ඉතුරු නැතුව නැති වෙලා යනවනේ. එහෙනම් මේට කලින් තප්පරයට කලින් එහෙම ගත්තොත් එහෙම ඔක්කොම සිත් අනිත්‍ය ස්වභාවයටපත් වෙලා ඉවරයි. එහෙනම් තරහ නිදාගෙන ඉන්නවවත් තරහ ගබඩා වෙලා ඉන්නවත් කියනවත් නෙවෙයි. හිතෙහි තියෙනවා ගතියක්. ගතියක් ඒක හිතේ හේතු ළඟ කල්ලි තරහ යන ස්වභාවයක්. ඊළඟට බලන්න. දැන් ඔන්න හිත ශ්‍රද්ධාවෙන් පිළිලා හොඳ ගුණ ධර්ම සහිතව තියෙනවා. තමන් ආදරය කරන, ඉතාම ආදරය කරන, ආදරය කරන බලාපොරොත්තු වෙන කෙනෙක් ළඟින්ම ඇවිල්ලා ගෑවි ගෑවි වාඩිවෙද්දී මොකද වෙන්නේ? ඔන්න ආදරය උපදිනවා. තණ්හාව උපදිනවා. කොහේ ඉඳලා දාවේ ඒක? ආපු තැනක් නෑ. ගිනි කූරයි ගිනි පෙට්ටිය එකට හැප්පෙනකොට ගින්නක් හැදෙනවා තමයි. ආපු තැනක් නැහැ. නේද? ගිනි කූරයි ගිනි පෙට්ටියයි දැන් මේ පහනක් පත්තු කරාට පස්සේ දැල්ලක් හැදෙනවානේ. වැටිය දිගේ දැල්ලාවද? වැටිය තිබිලා දැල්ලාවද? නෑ. පහනේ තිබිලා දැල්ලාවද? තෙල් වල තිබිලා දැල්ලාවද? වාතයේ තිබිලා දැල්ලාවද? කොහේ තිබිලත් ආවේ නෑ. හේතු ලද කල්ලි දැල්ල හැදෙනවා. දැන් සද්දේ කෙනෙක් කොහෙවත් නෑ. දැන් මම මේ අඟිලි දෙක එකතු කරලා අසුරු සනක් ගහුවොත් මොකද වෙන්නේ? කලින් නොතිබූ ශබ්දයක් ඇති වෙනවා. ඒ ශබ්දය කොහෙන්ද ආවේ? අත දිගේ ආවෙත් නැහැ, වාතයේ තිබෙත් නැහැ. හේතු ලද කල්ලි එහෙම වෙන ස්වභාවයක් තියෙනවා වගේ පින්නතර අපේ හිතේ තියෙනවා හේතු ලද කල්හි කාමරාගය උපදිනවා. ඒකට කියනවා කාමරාගානුසය කියලා. දැන් බලන්න ඔය මේ ආදරය කරන කාලේ සමහර අය දකිනවා අපේ පෞල් ආරවුල් දකිනවා. හොඳට ආදරය කරන කාලේ විවාහ වෙන්න කලින් මේ දෙන්න රකින්නවා මේ සමාජ සමහර අය බැඳලා හිත්‍රි දෝගෙන කලකිරෝගෙන ඉන්නවා. මේ දෙන්න හිතන්නේ කොහොමද? අපි දෙන්න ඔහොම වෙන්නේ නැහැ. අපි දෙන්න මැරෙනකම්ම හොඳ හිතින් ජීවත් වෙමු. නේද? ආදරය කරන කාලේ ඔහොම මේ කතාබස් වෙනවනේ. අපි නම් ඔහොම වෙන්නේ නැහැ. අපි නම් ඔහොම ගහමරා ගන්නෑ. අපි ආදරෙන් ඉන්නවා. විවාහ වෙලා ආර්ථික ප්‍රශ්න කියන හේතු සකස් වෙද්දී ඥාති ප්‍රශ්න කියන හේතු සකස් වෙද්දී අර පැත්තෙන් බලාපොරොත්තු වෙන ආදරය හැදෙන්නේ නැති වටිනාකම් ලැබෙන්නේ නැති හේතු සකස් වෙද්දී මොකද වෙන්නේ? තරහ උපදිනවද නැද්ද? තරහ උපදිනවා. ඇයි? හේතු ලද කල්ලි තරහ උපදින ස්වභාවයේ හිතක් තිබ්බේ. අන්න ඒකට අපි බය වෙන්න ඕනේ. දැන් එක එක තැනක තියෙන්නේ දැන් අනිත්‍ය ගන්ධ කුමාරයා මට මතක හැටියට. උප්පත්තියේ ඉඳලාම කාන්තාව ප්‍රතික්ෂේප කරනවා. කිරි ටිකක්වත් බොන්නේ නැහැ අම්මගේ. කාන්තාව ප්‍රතික්ෂේපයි. තරුණ කාලයට ආවට පස්සේ මොකද උනේ? ඒ නගරේම ඉන්න තරුණය ඝාතනය කරන්න ඕන කියලා අදහසකට ආවේ. ඇයි? ඔක්කොම කාන්තාව මගේ වෙන්න ඕන. අන්න කාමරාග අනුසය නැගලා ආපු හැටි. මේ ශාන්ත හිත. ඔය මේ තපස්කම් රකින්න වනාන්තර වලට ගියාට පස්සේ තාපසයන්ට ලියතඹරාම ලක්ෂණුත් මොකද වෙන්නේ? නේද? මේ ධානලාභී තාපසයෝ. ලිය කබරා බලක් දැකම මොකද වෙන්නේ? මෙන්න කෙලෙස් උපදිනවා. අන්න අනුශේෂ භාවය. ඕකර බය වෙන්න ඕන අපි. දැන් පටිඝානුසයත් එහෙමයි. දැන් මේ වෙනකොට මාතෘ ඝාතන, පීතෘ ඝාතන නොකරපු කෙනෙක් ඉන්නවා කියලා හිතමු. එයාගේ අතින්, එයාගේ අතින් අනාගතයේ හරි මතු භවයක හරි මාතෘ ඝාතන අකුසල කර්ම වෙන්න පුළුවන්. එහෙම වෙන ස්වභාවයක් තියෙනවා. අර ප්‍රතිවිරුද්ධ පාර්ශවයෙන් එක දිගට එක දිගට එක දිගට එක දිගට පීඩන එන්න එන්න එන්න එන්න එන්න එන්න මේ මෙතන ඇතුළාන්තයේ අර පටිඝානුසය ඇවිස්සලා ඇතුලේ පිච්චි පිච්චි ඉඳලා කැටි අරගෙන පොරව අරගෙන මොකද කරන්නේ? කපනවා මේ ළඟදි මම දැක්ක මේ පොඩි වීඩියෝවක් නින තප්පර 20ක වගේ. ඒක මේ පෙන්නපු මහත්තයා නම් කිව්වේ මේ අපේ රටේ දෙයක් කියලා. කිව්වේ නම් මාතලේ පැත්තේ කියලා. නමුත් ඒක නම් මම හරියට දන්නේ නැහැ. අවුරුදු 55ක විතර මේ පුද්ගලයේ වැස්ස තෙමිතෙමි පාර යනවා. වැස්ස තෙමිතෙමි පාර යනවා. එක අතක මේ ලේ සහිත මන්නය. මේක වීඩියෝ කරත් එක. ලේ සහිත මන්නය. අනිත් අතේ ඔළුවක්. කෙස් වලින් අල්ලගත් ඔළුවක්. කඳ නැහැ. එතකොට හිතන්න ඒ දෙන්න අතීතයේ ආදරය කරලා විවාහ වුණා නම් කොහොමද හමුනේ? ඒකාතක මන්නේ පොලිසියට හරියට වෙන්නට යනවා ඇත්තේ. ඒකාතක මන්නේ ඒකාතකාරී කෙස්ටකින් අල්ලගත්ත ඔළුව. මම සති දෙක තුනකට කලින් දැක්කේ මේක. ඒ සාමාන්‍යයෙන් ඔය මේ සමාජ මාධ්‍ය තුළ එහෙ මෙහෙ ආන්නත් හොඳ දේවල් නෙමෙයි ඒවා. අන්න ඒක තමයි පිනතුනේ භයානකම කියන්නේ. මේකේ තියෙන පටිඝානුෂය මේ ශාන්තව ගුණවන්තව පුතක් මේ ජීවත් වෙන අය හේතු ලද කලින් මිනිමරු වෙනවා. අර පීඩනේ එන්න එන්න දැන් සෝතාපන්න ශ්‍රාවකයාගෙත් ඕක වෙන්නේ නැහැ. ඇයි? ප්‍රාණඝාතය වෙන ස්වභාවය ප්‍රහාණය කළ තියෙනවා. එතනින් මෙහා ඉන්න කෙනෙක්ගේ අතින් ඕන වෙලාවක මේක නරක කතාවක් වුණත් ඇත්ත කතාවක් පිළිතුරු මාත්‍රු ඝාතනයක් වුණත් වෙන්න පුළුවන්. ඒක තමයි භයානකම. මෙන්න මේ භයානකම දකින්න හින්දා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මෙතෙක් නූපන් අකුසල් උපදින්න පුළුවන් හෙට දවසේ ලබන සතියේ අද පණට පණ ආදරය කරන කෙනාට දවසක සසර ජීවිතයේ කැත්තකින් කොට මට්ටමකටපත් වෙන්න පුළුවන්. අර ඇඹිලි පිටිය පැත්තේ මේ ඒ අම්මත් ගොළුයි තාත්තත් ගොළුයි. අම්මත් ගොළුයි තාත්තත් ගොළුයි මේ දෙන්නා නම් ඔය මේ ඔය කතාබස් කරලා විවාහ කරලා තියලා තියෙන්නේ. එක පුතෙක් ඉන්නවා. මේක මගේ සහෝදරියමයි මට මේ සිහිපත් කළේ මොකද සහෝදරියට ගෙවල් වල කිට්ටු වෙච්ච එකක් නිසා. එතකොට අම්මත් ගොළුයි තාත්තත් ගොළුයි දරුවට කතා කරන්න පුළුවන් ටිකක් පොඩි. මේ දෙන්න අතර හරියට ප්‍රශ්න. එක දවසක් හැන්දෑවේ හැන්දෑවේ ඒ කිට්ටුව තිබ්බ ගෙදරකට ගිහිල්ලා ලොකු තාච්චියක් අරගෙන ගිහිල්ලා. තාච්චියක් අරගෙන ගිහිල්ලා. අරගෙන ගිහිල්ලා මොකද කරලා තියෙන්නේ? රෑ තෙල් දාලා හොඳට ඕක රත් කරලා. හවස මිනිස්සයා රෑ මේ මත්පැන් බීලා ඇවිල්ලා රණ්ඩු කරලා නිදාගත්තා. රෑ 12ට විතර මොකද කරේ? අර උඩු බැලියද්දට කමීසෙත් නැතුව නිදාගෙන ඉන්න මිනිස්සෙක් ඇඟට ගිහිල්ලා අර රත් කරපු තෙල් මේක හැලුවා. ගොළු කෙනෙක් නේ. කෑ ගහන්නද? ඒ මිනිස්සෙ එක පැත්තකින් මූණ අල්ලගෙන ඒ ඥාති ගෙදරට ඇවිල්ලා කියලා මේ දොරට ගහනකොට තමයි දොර ඇරලා පස්සේ හොස්පිටල් අරගෙන ගිහින් තියෙන්නේ. බලන්න ඒක තමයි පෞල් ජීවිතේ මොනතරම් සමගි සම්පන්නව හිටියත් මේ පටිඝානුසය කියනවනම් තරහා උපදින්නට අවශ්‍ය හේතු ටික සකස් වෙද්දී නේද ගිනි කූරයි ගිනි පෙට්ටියයි වාතයයි එකට හමු වෙනකොට ගින්න උපදින්නේ යම්සේද කලින් නොතිබූ තරහ ගින්න උපදිනවා රාගසිතක් උපදීමට අවශ්‍ය පරිසරය සකස් වෙනකොට හේතු සකස් වෙනකොට කලින් නොතිබූ රාග ගින්න උපදිනවා ඒ වගේ තමයි විචිකිච්ඡාව මාන්නය මේ විදිහට දෘෂ්ටිය දෘෂ්ටිත් එහෙමයි එතකොට මෙන්න මේ භයානකම අනාගත අවදානම දැකලා තමයි ශාස්ත්‍රුන් වහන්සේ දේශනා කරේ. මෙතේ නූපන් අකුසල් තියෙනවා නම් තමන්ට දැනෙනවා. මේ වගේ පව් නම් මගේ අතින් වෙලා නැහැ. හෙට දවසේ වෙන්න පුළුවන් නිසා අද මොකද්ද කරන්න ඕන? ඒක දුරු කරගන්න එහෙම වෙන ස්වභාවය ප්‍රහාණය කරන්න ආරෂ්ඨාංග මාර්ගය වඩන්න ඕන. සීල සමාධි ප්‍රඥා වඩන්න ඕන. ඒක මතු උවදුරු දැක දැක අනාගත බය සූත්‍රවල දේශනා කරන්නේ. නේද මේ ලෝකයේ මෙහෙම මෙහෙම ගැටලුකාරී තත්ත්වයන් එන්න පුළුවන් ඒ තත්ත්වයන් ගැන හිත හිත අදාගම ආතහපන වීර්ය වඩන්න කියනවා අන්න ඒ වගේ හිත තෙබිල බලලා කල්පනා කරලා බලන්න මේක නොහිතපු තැන්වල නොහිතපු අවස්ථාවල නොහිතපු විදියට මොනතරම් මේකේ ලෝභ හිත රාග හිත දේශ හිත ඉපදුණු ගතියක් තියෙනවද මේක හෙටත් වෙන්න පුළුවන් කලින්දත් වෙන්න පුළුවන් උනාට වඩා භයානක විදිහට වෙන්න පුළුවන් මෙතෙක් නොවුණු විදිහට වෙන්න පුළුවන් කියලා හිතලා ප්‍රතිපත්තිය තර කරගන්න ඕනේ. ඒ ප්‍රතිපත්තිය තර කරගන්න වෑයම් කරන්න ඕන. ඒ අනුසය ගතිය ගැන ලොකු අවධානයක් යොමු කරන්න. මොන තරම් හොඳට හිතියක් පින්නතුනේ ඇවිලෙන්න පුළුවන් ඇසිල්ලකින්. එහෙම හැබැයි වෙලා ඇති සමහර අයට. Tamanට හිතා ගන්න බෑ මොකද දෙන්නේ උනේ. භාවනා කරනවා. බණත් අහනවා. නේද? ධර්ම මානසිකාරක් පවත්වන හිටි හැටිය පත් වෙලා යනවා. පස්සේ කල්පනා කරනවා මොකද දෙන්නේ මට උනේ. අන්න අනුසය තියාගෙන ඉන්න එකේ භයානකම. වතුර උරාගත්ත වස්ත්‍රයක් තියෙනවා. මේකේ වතුර ටික නැති කරන්න පුළුවන් අවුවේ දාලා. නේද? තෙත ගතිය නැති කරන්න පුළුවන් අවුවේ දැම්මට පස්සේ. අන්න ඒ වගේ තමයි අනුශය ගතිය. හිතේ තියෙනවා මෙහෙම මේ හේතු ලද කාලි කෙලස් උපදින ගතිය. අන්න ඒක ආරෂ්ඨාංග මාර්ගේ පුරුදු කරාම පහළ යනවා. අවුවේ දැම්මට පස්සේ තෙතරෙද්දේ තෙත ගතිය නැති වෙනවා වගේ මේ චිත්ත පරම්පරාවේ අනුශය ගතිය නැති වෙලා යනවා මේ ආරෂ්ඨාංග මාර්ගය පුරුදු කළොත් ඒකට වෑයම් කරන්න ඔන්න නූපං කුසල් උපං නූපං අකුසල් නූපදීම් පිණිස වෑයම් කිරීම දෙවෙනි කාරණා තමයි උපන්න කුසල් ප්‍රහාණය සඳහා වෑයම් කිරීම ඔන්න හිත රෙබිලා බලන්න ඕන හිත කියවන්න ඕන නේද මේ කාලේ මගේ හිත වැඩිපුර යට කරගෙන යන අකුසලයක් තියනවද ඒක කාම විතරකයක් වෙන්න පුළුවන්, ව්‍යාපාද විතරකයක් වෙන්න පුළුවන්, විහිංසාව විතරකයක් වෙන්න පුළුවන්, මොනවා හරි අකුසල චෛතසිකයක් වෙන්න පුළුවන්. අන්න ඒක අල්ලගන්න ඕන. මේ දැන් ආයතනයක් තුළ වැඩ කටයුතු කරද්දී ඔය කලබල කරන කියන දේ නාහන එහෙම නිකන් එහෙම චරිතයක් තිබ්බොත් මොකද මේ අල්ලලා එළියට දානවනේ. ඉස්සර පන්ති ඉස්කෝලේදී කරේ. නේද? නාහට නාහන ළමයි මොකද කරේ? ඇදගෙන ගිහලා එළියට දානවා. අන්න ඒ වගේ අපෙත් තියෙනවා මේ මේ මේ හිත ඇතුලේ නැවත නැවත ඇතිවෙමින් අපිට මේ පීඩ ඇති කරන එක කාමිතරක වෙන්න පුළුවන් ව්‍යාපාදිතරක වෙන්න පුළුවන් විහිංසාවිතරක වෙන්න පුළුවන් අන්න ඒවා ඒ ඒ අවස්ථාවල දැනගෙන බැහැර කරන්න ඕන දැන් පන්තියේ කියන ළමයේ බැහැර කරවලු ඒකට තමයි ගිරිමානන්ද සූත්‍රයේ පහාන සංඥාව දේශනා කරලා තියෙන්නේ නාදි වාසේති පජහති විනෝදේති ධ්‍යාන්ති කරෝති අනුභවං ගගේති. අකුසලයක් හටගන්න හැම වෙලේම ඕක පෙරහැරක් වගේ හිතේ වැඩ කරන්න ඕන. ඕක තමයි ක්‍රමේ. උපා කුසල් ප්‍රහාණය කරන ක්‍රමේ නාදි වාසේති පජහති විනෝදේති භ්‍යන්ති කරෝති අනුභවං ගමේති. බලන්න පළවෙනි එක නාදි වාසේති. ඉස්සෙල්ලම කාමී තර්කයක්, ව්‍යාපාදී තර්කයක්, විහිංසාවී තර්කයක් හටගත්ත ගමන්ම අදිෂ්ඨාන ගන්න ඕන. මේක මම ප්‍රහාණය කරන්න ඕන. ඇයි ප්‍රහාණය කරන්නේ? මේ කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක ආදීනව සහිතයි. නේද? මේවමාව දවනවා, තවනවා, පුච්චනවා, මට අයහපත කරනවා, අනිත්‍යයට අයහපත කරනවා, දෙපාර්ශවයටම අයහපත කරනවා, ප්‍රඥාව නැති කරනවා, දුක වැඩි කරනවා. මේ දුකෙන් ඉන්න අපිට තව දුක් වැඩි වෙනවා ඔය අකුසල නිසා. එතකොට ඉස්සෙල්ලම කරන්නේ උපන් අකුසල් ප්‍රහාණයේදී නාදි වාශයේදී කියන අකුසලයක් හටගත්ත ගමන්ම ඒකේ ආදීනව දෝෂ කල්පනා කර කර හිතන්න ඕනේ මේක මම ප්‍රහාණය කරනවා මේක මම ප්‍රහාණය කරනවා අදිෂ්ඨාන ගන්න ඕන අදිෂ්ඨානයක් පාරමිතාවක් නිවන් දකින්න ඕන අද සිල් සමාදන් වෙන්න ඕන කියලා කවදා හරි හිතුව නේද ඊයේ හරි ගිය සතියේ හරි ගිය පොයට හරි හිතුවනේ එන පාරක් සිල් සමාදන් වෙන්න ඕනේ ඒ අදිෂ්ඨානේ තමයි තව ගුණ ධර්ම එකතු වෙලා අද මේ සිද්ධ වෙලා තියෙන්නේ. අන්න ඒ වගේ අකුසල් ප්‍රහාණය, උපන් අකුසල් ප්‍රහාණයේදී ඉස්සෙල්ලාම කරන්න ඕනේ තමන්ගේ ජීවිතේ යට කරගෙන යන අකුසල් උපදින උපදින හැම වෙලේම අදිස්ථාන ගන්න ඕනේ මේක දුරු කරනවා දුරු කරනවා. ගෙදර වැඩ කරන වෙලාවක තරහ යන තරහ යන අවස්ථාවක් එන්න පුළුවන්. මොන යම වෙලාවක හරි. එවැනි අකුසලයක් ඉපදුන ගාම ඇතුලෙන් එන්න ඕන මේක දුරු කරන්න ඕන කියන අදිෂ්ඨානෙ. ඒක පළවෙනි පියවර. දෙවෙනි එක පජහති. පජහති කියලා කියන්නේ කෙලෙස් දුරු කරනවා කියලා දැඩි අදිෂ්ඨානින් ඉන්න කෙනෙකුට වැරදිලා හරි කෙලෙස් ඉපදුනොත්. ඒකනේ සාමාන්‍යයෙන් වෙන්නේ. කෙලෙස් උපදවා ගන්නෑ කියලා දැඩි අදිෂ්ඨානින් ඉද්දි මොකද වෙන්නේ? යම් යම් හේතු නිසා නොහිතන වෙලාවල් වල කෙලෙස් උපදිනවා. අන්න ඒක දකින්න ඕනේ. ගයක් ඇතුළට ඇතුල් වෙච්ච සර්පෙක් වගේ. ගයක් ඇතුළට සර්පෙක් ඇතුල් වුණාට පස්සේ මොකද කරන්නේ අපි? උපකරණ හොයනවා. උපකරණ හොයලා සර්පයා බැහැර කරනවා. අන්න ඒ වගේ කාම විතර්කයක් හටගත්තට පස්සේ දැන් අර කාම විතර්ක වලට ඉඩ දෙන්නේ නැහැ කියලා අදිෂ්ඨාන කරගෙන හිටපු ශ්‍රාවකයාට යෝගාවචරයට වැරදිලා හරි මොකක් හරි හේතුවක් නිසා අනුසය ගතිය තියෙන නිසා කාම විතර්කේ හටගත්තා. එතකොට එයා දැනගන්නවා මේක ගයක් ඇතුළට ඇතුල් වෙච්ච සර්පෙක් වගේ. එහෙනම් මේක දුරු කරන්න මොනවද පාවිච්චි කරන්න ඕන? අන්න කමටහන් දැනගන්න ඕන. ක්‍රමේ දැනගන්න ඕන. දැන් අපිට ලෙඩක් හැදුනට පස්සේ අපේ ලෙඩේ හොඳ කරගන්න බැරි නිසා වෛද්‍යවරයෙක් ළඟට යනවා. නමුත් මේ ශාසනයේ තියෙන මේ ලක්ෂණය තමයි Tamanට මානසික ලෙඩක් කාම විතරකයක් ඇති වුණාට පස්සේ කලින් දැනගෙන හිටියනම් අර වෛද්‍යවරු හොයාගෙන යනවා වගේ කායික රෝග වලට ඒව හොයාගෙන යන්න ඕනේ නැහැ. ධර්මයේ දන්නවා නම්, කමඨහන් දන්නවා නම් අන්න ඒක පාවිච්චි කරන්න ඕනේ. ඒකයි කියන්නේ එක කමඨහනකට හිර වෙන්න එපා කියලා. සමහර අය ඉන්න ජීවිත කාලෙම ආනාපාන සතිය. සමහර අය ජීවිත කාලෙම බුද්ධානුස්සතිය. එහෙම එපා. කොච්චර කමටහන් තියනවද? අනිත්‍ය සංඥා, දුක්ඛ සංඥා, අනාත්ම සංඥා, අසුභ සංඥා, පහාන සංඥා, නිරෝධ සංඥා, විරාග සංඥා, සබ්බලෝකේ අනිවරත සංඥා, මෛත්‍රී, කරුණා, මුදිතා, උපේක්ෂා, ධාතු, කසින කොච්චර කමටහන් තියනවද? අන්නේ කමටහන් ගැන ඥාණය වැඩි වෙන්න වැඩි වෙන්න මෙයාට උපදින කාම විතරක දුරු කරගන්න අවස්ථාව වැඩි වෙනවා. එතකොට කාන්දි තර්කයක් හටගත්තොත් බුද්ධ දේශනාවේ තියෙන ඒක අනිත්‍ය වශයෙන් දකින්න. එහෙම නැත්නම් ශරීරයක් ගැන නම් කාම තර්කය තුනේ අසුබය වඩන්නේ කියලා. අර සර්පය එලවන්න කොස්ස ඉදලා ගන්නවා වගේ මේ අකුසලේ දුරු කරන්න කාම තර්කය දුරු කරන්න අනිත්‍ය සංඥාවක් හරි අසුබ සංඥාවක් හරි පාවිච්චි කරන්න ඕනේ. ඊළඟට ව්‍යාපාදික තර්කයක් හටගත්තොත් ඒ ගියක් ඇතුළට ඇතුළු වෙච්ච සර්පයකට ඒක ඒ වෙලාවට දැනෙන්න ඕනේ. දැනෙන්නේ නැති එකයි ප්‍රශ්නේ. මෝහයෙන් වහනවා ඒක. මේ මෝහය කියන්නේ මහත්මේ ජරා ධර්මයක්. ඇයි දන්නවද? දැන් ව්‍යාපාදය හටගනිද්දි ප්‍රකටයි ඒක. ව්‍යාපාදේ ප්‍රකටයි නේද අපිට? පිච්චිල වගේ යනවා. රාගසිතක් හටගනිද්දිත් ප්‍රකටයි. ඊර්ෂ්‍යාව හටගනිද්දිත් ඒක දැනෙනවා. මේ ඊර්ෂ්‍යාවක් කියලා. මාන්නේ හටගත්තට පස්සේ නිකන් පිම්බිලා වගේ දැනෙනවා. මෝහය මෝහය දැනෙන්නේ කොහොමද? මෝහය අල්ලගන්න අමාරුයි. වැඩේ කියන්නේ රාගසිත උපදිනවත් එක්කම මෝහෙත් උපදිනවා. රාග දේශසිත උපදිනවත් එක්ක මේකත් එක්ක මෝහය උපදිනවා. දැන් ඔය මේ අකුසල සාධාරණ චෛතසික වල විග්‍රහ කරන්නේ එහෙමනේ. මොන අකුසලයේ පුදුනත් එතන මෝහය උපදිනවා. වැඩේ කියන්නේ අපිට ප්‍රකට අර අකුසලයේ විතරයි. මෙයාව ළඟම ඉන්නවා. ළඟ ඉඳන් වැඩේ දෙන්නේ මෝහය. එයා තමයි උපදින්නට හේතුනේ. මෝහය තමයි උපදින්නට හේතුනේ. උපදින්න හේතුනා විතරන්නේ උපදින එකත් එක්කත් උපදිනවා. එතකොට දැන් මේ අකුසල ප්‍රහාණයේදී කාම විතරක, ව්‍යාපාද විතරක, විහිංසාව විතරක ආදී ප්‍රහාණය කරන අදිෂ්ඨාන අරගෙන දෙවෙනි පියවරේදී වැරදිලා හරි අකුසල් හටගත්තොත් එයා ඒ මොහොතේම නුවණ ඇති කරගන්න ඕන. සිහිය ඇති කරගන්න ඕන. මේ මොහොතේ ගෙයක් ඇතුළට සර්පෙක් ඇතුළු වුණා වගේ මේ හිතට නපුරක් අරගෙන මොකද ආවේ? කාමී තර්කය. කෙනෙකුට ඒක ඒ මොහොතේ දැන හඳුනගන්න බැරි නම් ඒ මොහොතේ මෝහය අසිහිය ප්‍රබලයි එතන. ඒක ඉස්සෙල්ලම අකුසල් හට ගන්න හට ගන්න තැන්වල ඒවා අල්ල ගන්න ඕනේ. සර්පයා ඇතුළු වුණාට පස්සේ අපි දැන අඳුර ගන්න ඕනේ. අන්න ඒ වගේ. එතකොට පළවෙනි පියවරේදී අදිෂ්ඨාන කළා දෙවෙනි පියවරේදී වැරදිලා හරි පුදුනොත් ප්‍රහාණය කරනවා. තුන්වෙනි පියවරේදී කරන්නේ විනෝදේති කියන්නේ පොඩ්ඩක්වත් ඉතුරු කරගන්නේ සමහර අය ඉන්නව දැන් දැන් රාගසිතක් ඉපදුනාම උන අසුභ භාවනාව වඩනවා. පොඩ්ඩක් අඩු කරගෙන නතර කරනවා. එහෙම ඉන්නවා. ඒ කියන්නේ අර ඒකෙන් සම්පූර්ණ දැන් ලෙඩක් හැදලා සමහර අය ඉන්නවා බාගට බේත් දීලා නතර කරනවා. එහෙමයි ඉන්නවනේ. අන්න ඒ වගේ අර දැන් කාම විතරක, ව්‍යාපාද විතරක, විහිංසා විතරක හටගත්තම ඒක දැන හඳුනගෙන ප්‍රහාණය කරන්න පෙළඹෙනවා. නමුත් ඒකෙන් සම්පූර්ණයෙන්ම නිදහස් වෙන්නේ නැහැ. ඒකට තියාගෙන ඉන්නවා වගේ. එහෙමයි ඉන්නවා. ඒ කියන්නේ අකුසල් ප්‍රහාණයට යොමුනාට ඒකේ අර ඒ කියන්නේ දැන් අර අතුගාන කොට අපි කුණු ටිකක්වත් තියාගන්න නැතුව අතුගාන දානවා. අන්න ඒ වගේ අර කාම විතරක මාත්‍රයක්වත් තියාගන්න නැති මට්ටමට විහිද ගන්න ඕනේ. අර අපේ නායුනේ ආර්ය ධම්ම නායක ස්වාමීන් වහන්සේ සිහිපත් කළ තිබ්බර වස් මාස හතරක් ව්‍යාපාද මාත්‍රයක්වත් නැතුව වැඩ වාසය කරා කියලා. හිතන්නකෝ ඒ හිත කොච්චර සත්‍යයක තිබිලාද කියලා. ව්‍යාපාද මාත්‍රයක්වත් නැතුව වැඩ වාසය කළා කියලා වස් මාස හතරක්. අන්න කුණු ටික අයින් කළා. පොඩ්ඩක්වත් තියාගෙන නැහැ. මොකද පොඩ්ඩක් හරි තියාගත්තොත් ඕකට එකතුන බලන්න කෙනෙක් ගැන පොඩි තරහක් තිබ්බොත් මොකද වෙන්නේ? කෙනෙක් ගැන පොඩි තරහක් තිබ්බොත් ඔය නිකන් ඉන්නකම් මොකද වෙන්නේ? ඒවට එකතු වෙනවා අතීත වැරදි. නේද? හරියට නිකන් මේ මේ සමහර අය ඉන්නවා මේ කුණු බෑග් පාරේ දාලා යනවා. කවුරු හරි කුණු බෑග් එකක් පාරේ දාලා ගියොත් ඔතනින් අනිත් කුණු වරන් යන අය මොකද කරන්නේ? එතෙන්ට තම තම යනවා. අන්න ඒ වගේ තමයි තරහ චුට්ටක් හරි ඔය හිතේ කවුරු හරි ගැන මේ කාලේ තියෙනවා නම් ඕකත් දුරු කරන්න ඕන. ඔය චුට්ටට එකතු වෙන්න පටන් ගන්න, පැටව ගහන්න පටන් ගන්න. ඊට පස්සේ පුපුරලා යනවා. එතන මෙතෙක් නූපන් අකුසලයක් අනාගතේ වෙන්න පුළුවන්. කාම විතරකයක් තියෙනවනම්, රාගසිතක් තියෙනවනම් පොඩ්ඩක් වෙන්න පුළුවන් ඒක. ලොකු හානියක් නෑ දැන් Tamanට. ඇතුලේ පොඩ්ඩක් සෙල්ලම් කරගෙන හැංගීම් ටික තියෙනවා. හරිද? ඕක පැටව ගහනවා. එක තැනක කුණු ගොඩක් තිබ්බම ඔතෙන්ට තව කුණු ගෙනක් දානවා වගේ. ඔතෙන්ට තව එකතු වෙනවා. මෙනෙහි කිරීම තුලින් එකතු වෙනවා. එකතු වෙලා එකතු වෙලා එකතු වෙලා තුවාලයක ශරව පිරලා පිරලා පිරලා පුපුරලා යනවා වගේ දවසක් එනවා මොහොතක් එනවා. එදාට කරගන්න දෙයක් නෑ. උපුරලන අවස්ථාව කරගන්න දෙයක් නැහැ. දැන් තුවාලයක සරව පිළිලා පුපුරන අවස්ථාව අපිට කරගන්න දෙයක් නැහැ. ඒක පුපුරන්න කලින් නම් බේත් කරන්න පුළුවන්. අන්න ඒ වගේ අකුසල් ඇතුළාන්තයේ පොඩ්ඩක් හරි ඉතුරු වෙලා ඒක මේ පැටව ගහ ගහ පුපුරන මට්ටමට නිකන් හිටියොත් කර කියා ගන්න දෙයක් නැහැ. ඒක පුපුරන්න කලින් අපි බේත් ගන්න ඕනේ. ඒකයි මේ සිහිපත් කළේ පළවෙනි පියවරේදී අකුසල් හටගත්තම අදිෂ්ඨාන කරනවා මේවා ආදීනව සහිතයි දෝෂ සහිතයි මේවත්ම ඉඩ දෙන්නේ නැහැ. එහෙම අදිෂ්ඨානෙන් ඉද්දි වෙන්න නොහිතන විදියට ගෙවල් ඇතුළට සර්ප වෙනවා වගේ අකුසල් උපදිනවා. එතකොට ඒව දුරු කරනවා. ඒව දුරු කරත් අල්ප මාත්‍රයක්වත් තියාගන්නේ නැහැ. නැත්තරම නැති කරලා දාන තුන්වෙනි පියවරේදී. දැන් හිත හොඳයි. හතරවෙනි පියවරේදී මොකද කරන්නේ? ව්‍යන්ති කරෝති කියන්නේ අද මේ අකුසල් දුරු කරලා හිත හොඳ කරගත්තා හිත ආපහු එන්න පුළුවන්. හේනකට කුඹුරෙකුට කුඹුරකට ගවයෙක් ඇවිල්ලා කණ්ඩ හදද්දී එලවනවා. හෙට යද්දී ආපහු මොකද වෙන්නේ? හෙටත් එනවා කණ්ඩ. හෙටත් එලවන්න ඕන. ඒ ආශ්‍රයන ගන්නකම්ම අර එනේන හැර එලවන්න ඕන. අන්‍යයාගේ සෝතාපන්න වෙනකම මොකද කරන්න ඕන? උපදින් උපදින අකුසල් ප්‍රහාණය කරන්න ඕන අපි. අපට අස්සසිල්ලක් ලබන්න බෑ. එහෙම තමයි. සල්ලි හම්බ කරන්නේත් එහෙමනේ. නේද? මිල මුදල් හම්බ කරන්නේ ගෙවල් හදාගන්න වාහන ගන්න කියලා කොහොමද ආශසිල්ලක් නැහැ හම්බ කරනවා වැඩ කරනවා වැඩ කරනවා නේද පැය 8 පැය 10 පැය 12 අන්න ඒ වගේ තමයි සෝතාපන්න වෙනකම් අපිට මේ විවේකයක් නැහැ එක දිගට එක දිගට එක දිගට අකුසල් එක හැප්පි හැප්පි මොකද කරන්න ඕන ප්‍රහාණය කරන්න ඕන එතකොට පළවෙනි එකේදී කතා කරේ මෙතෙක් නූපන් අකුසල් තියෙනවා නම් නූපදීම සඳහා වීර්ය වඩන්න ඕන දෙවෙනි පියවරේදී කතා කරන්නේ උපන් අකුසල් ප්‍රහාණය සඳහා එතනදී අදිෂ්ඨාන ගන්නවා ඉස්සෙල්ලම වැරදිලා හරි හටගත්තොත් ඒවත් ප්‍රහාණය කරනවා තුන්වෙනි අවස්ථාවේදී කරන්නේ පොඩ්ඩක්වත් ඉතුරු නැතුව බෑ ප්‍රහාණය කරන්න හතරවෙනි අවස්ථාවේදී එනේන සැරේ ප්‍රහාණය කරනවා එහෙම ඉන්න කරාන මොකද වෙන්නේ අනභවං ගාමීති කියන්නේ නැවත නූපදින විදිහටම ප්‍රහාණය වෙනවා සමුච්ඡේද ප්‍රහාණයක් වෙනවා එතකොට ඔන්න ඔහොම වීරියක් තියෙන්න ඕනේ ජීවිතේ බලන්න හිතින් අහලා මේ වීරිය මං ගන්න කෙනෙක්ද නූපන්න කුසල් ප්‍රහාණය සඳහා ප්‍රතිපත්ති පුරනවා. උපන්න කුසල් ප්‍රහාණය සඳහා වීර්ය වැඩනවා. ඊළඟට නූපන් කුසල් උපදවා ගැනීම සඳහා. ඒ කියන්නේ යම් කෙනෙක් අපි හිතමු මෙතෙක් පංචශීලයේ දැඩි අදිෂ්ඨානයකින් රකින්න පෙළඹිලා නැහැ. මෙයා අන්න ඒකට යොමු වෙනවා. මෙතෙක් කෙනෙක් විදර්ශනා භාවනාවකට යොමු වෙලා නැහැ. මෙයා අන්න ඒකට යොමු වෙනවා. ඒ කියන්නේ මෙතෙක් නූපන් කුසල් මෙයාට. මෙයාට සීලය තුල ප්‍රබල කුසලයක් ඉපදිලා නැහැ. සමාධිය තුල ප්‍රබල කුසලයක් ඉපදිලා නැහැ. විදර්ශනා කුසල ඉපදිලා නැහැ. අන්නේ උපදවා ගන්න, يعني තමන්ගේ හිතට එබිල බලන්න ඕන අඩුපාඩුකම් මොනවද කියලා. මේකට තව එකතු කරගන්න ඕන මාර්ගාංග නේද? නූපං කුසල් මොනවද කියලා බලලා ඒව එකතු කරගන්න ඕන. අවසාන එක උපං කුසල් වැඩි දියුණු කිරීම. උපචාර මට්ටමේ ඉන්නවනම් ධ්‍යාන මට්ටමට යන්න හිතනවා. නාම රූප පරිච්ඡේද ඥාන වල ඉන්නවා නම් මග්ගමග්ග ඥාන ආදී සත්‍යයන්ට යන්න පෙළඹෙනවා. ඒ වගේ අර තුන්වෙනි කාරණාවෙදි කරන්නේ නූපං කුසල් උපදවා ගැනීමෙදි මෙතෙක් තමන් ස්පර්ශ නොකරපු කුසල් තියෙනවා නම් ඒ උපදවා ගන්න උත්සාහ කරනවා හතරවෙනි එකේදී උපං කුසලය වැඩි දියුණු කරනවා. දවසකට පැයක් බණ අහනවා නම් පැය දෙකක් බණ අහන්න යොමු වෙනවා. දවසකට එක සැරයක් බුද්ධ වන්දනා කරා නම් දෙසරයක් බුද්ධ වන්දනා කරනවා. උපං කුසල වැඩි දියුණු කරනවා. අන්න ඒ වගේ ඔන්න ඔය හතර යමෙක්ගේ ජීවිතේ හරියට වෙනකොට තමයි පින්නතුනේ ආරෂ්ඨාංග මාර්ගයේ වැඩෙන්නේ. ඔය සම්මා වායාමය ඇතුළේ මේ ආරෂ්ඨාංග මාර්ගයම තියෙනවා. මොකද සම්මා වායාමයේ තුල තමයි සති වැඩේ වැඩෙන්නේ, සමාධි වැඩෙන්නේ, වාචා කම්මන්ත ආජීව ඔය ඔක්කොම වැඩෙන්නේ. ඒ නිසා සම්මා වායාමයේ හරියට හදාගත්තොත් තීන මිද්ධාදී අකුසල් ප්‍රහාණය කරලා ආරති ප්‍රහාණය කරලා එයාට ලොකු ගමනක් යන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේකට වඩා අනුශාසනා කරන්න වෙලාව නෙවෙයි. හැමදෙනාම ලොකු අදිෂ්ඨානයක් ගන්න. මෙහෙම අදිෂ්ඨානයක් ගන්න තමන්ගේ හිතට සාධාරණ බිල බලන්න මං ගන්න වීර්ය ඇතිද? ඒවන් දකින්න මං ගන්න වීර්ය ඇතිද? මේ සංසාර දුක් මං කවදද එහෙම වීර්ය නොගෙන අහවර කරගන්නේ කියලා හිතලා මේ විශාල අදිෂ්ඨානයක් ගන්න බුද්ධ ශාසනය තුල පමණක් කතා කරන මේ ආරෂ්ඨාංග මාර්ගය තුල සකස් වෙන මේ සම්මා වායාමය කතා කරන මේ සම්මා වායාමය මගේ ජීවිතේ මම හොඳට වර්ධනය කරනවා පුරුදු කරනවා මේ ජීවිතේ මැරෙන්න මොහොතකට කලින් හරි අවබෝධයටපත් වුණු ශ්‍රාවකෙක් විදියට මේ ජීවිත ගමන අවසන් කරනවා කියලා ප්‍රාර්ථනා ඇති කරගන්නවා. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ශාසනං ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනං ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු මං පරන්ති Thank you.